එහෙමනම් දැන් කවුරුත් දැන් සාපිපාසාදී දුකක් නෑ නේද තව? වෙසකිලි කැසකිලි බරක් නෑ නේද? ඒකත් නෑ. එහෙමනම් කය ඍජුව තබා ගන්න. වම් අත උඩින් දකුණු අත තබා ගන්න. ඇස් දෙක පියා ගන්න. ඔබ සීලයෙන් පිරිසිදුයි සීලයෙන් පිරිසිදුයි සීලයෙන් පිරිසිදුයි පිරිසිදු පුණ්‍ය භූමියකට පැමිණලා සිටිනවා ශූන්‍යාගාරයකට දැන් එහෙමනම් අපි බුද්ධානුමතයට අනුව විතක්ක ਵਿਚාරය හුස්මට යොමු කර ගැනීම සඳහා එක වතාවක් පමණක් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න. එතෙන් සිට හුස්ම ස්වභාව සිද්ධියක් බව අවබෝධ කරගෙන ඒ ස්වභාව සිද්ධිය දෙස යොහිත යොමු කරගන්න දිග ස්වභාවයක් දැනෙනවා නම් දිගයි දිගයි දිගයි දිගයි කියලාම හිතන්න දැනගන්න කෙටි ස්වභාවයන් දැනුනොත් ඒ ගැන හිතන්න. දිංගාහි දිංගාහි දිංගාහි ඔස්න සියුම් මීගෙන යනවා මේ සියුම් වන සබා නොදැනී යන ස්වභාවයක් Ann Sindila. හුස්මටම ඒකාග්‍ර වෙලා සමාධි සිත හුස්ම Believe. දිවිනි ධානය සමාධි සිතා ප්‍රීතිමත්ව පවතිනවා दिविनि ध्यान හතරවෙනි ධ්‍යානය සමාධි සිත ඉහළට නෙගී පවතින උපේක්ෂකව පවතිනවා අතරවෙනි ධ්‍යාන Guru හතරවෙනි ධානය විනාඩි 5ක් පවතිවා කියලා අදිෂ්ඨාන දැන් ඔබ උපේක්ෂක සිතින් නිදුක් වෙලා නිරෝගී වෙලා සුවපත් වෙලා තියෙනවා එහෙමනම් මාමින්ම සියලු සත්වයෝ උපේක්ෂක සිතින් ඇති කරගෙන නිරොග් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියලා මේ උපේක්ෂක හිතින් මෛත්‍රී කරන්න දැන් හිමීට ඇස්සමින් උපේක්ෂකව හිටියා ඒ උපේක්ෂක හිතින් තමයි අපි මෛත්‍රිය වඩන්න ඕනේ යථාර්ථය දකින්න ඕනේ එහෙමනම් උපේක්ෂක හිත කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙහි ගමන් කිරීම දැන් අපි සුළු වේලාවක් විවේක අරගෙන ඉදිරියට යමු